ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍යපාද තුංගෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සම්මා සංබුද්ධස්ස සාදු සාදු ඒවමේව කෝ භික්ඛවේ සංයෝජනීයේසු ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවද්ධති තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ඒවමී තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්ම දේශනාවක සඳහන් වෙන ධර්ම කරුණු ටිකක් ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාව සඳහා මා විසින් මාතෘකා කරන්ට යෙදුනේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයට ගැනීම සංයුත්ත නිකායේ අபிසමයේ සංයුත්තේට ගැනීම දුක්ඛ වග්ගයේ හතරවෙනි සූත්‍ර දේශනාව. එය හඳුන්වන්නේ ဒုတိ ය සංයෝජන සූත්‍රය කියලා. මේ ධර්ම දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ පවත්වන්නේ සවැත් නුවර වැඩ වාසය කරන අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී ධර්ම දේශනාව පවත්වන අවස්ථාවකදී ඒ ස්ථානයේ දැස් වෙලා හිටපු භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, තෙල් නිසා පහන් වැටිය නිසා තෙල් පහනක් යම්සේ දැල් වෙනවද? කවුරු හරි පුරුෂයෙක් වරින් වර කලින් කල ඇවිල්ලා මේ පානට කෙල්වක් කරනවද? පහන් වැටිය හොඳට සකස් කරනවද? ඒ නිසා මහණෙනි ඒ පාන ඒ ආහාර ඇති නිසා බොහෝම හොඳට උපාදාන ඇති නිසා දැල් වෙනවා. දිගු කලක් දැල් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. ඒ වගේම මේ සංයෝජන ධර්මයන් සංයෝජන ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකින්නවද දැනෙනවද ඒ සඳහා වෙහෙසෙනවද එයාගේ තෘෂ්ණාව වැඩි දියුණුවෙන් ආසා වැඩි වෙනවා මේ තෘෂ්ණාව නිසා ආසාව නිසා උපාදානය තියෙනවා උපාදාන කියලා කියන්නේ අල්ල ගන්නවා කියන එක. උපාදාන නිසා භවය හොයාරි ගිහින් උත්පත්ති ලැබෙන මේ භවය නිසා ජාතිය ඇති වෙන. ජාතිය නිසා මේ උපන්න නිසා ජරා මරණ ශෝක පරිදේව ඒ වැළපීම් දුක් දුම්නස් උපායාස ඇති වෙන්නේ මේ සංයෝජන ධර්මයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මේ තෘෂ්ණාව ඇති වෙලා මේ දුක් හට ගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. මහණෙනි මේ තෙල් නිසා වැටියේ නිසා යම් පහන හොඳට දැල් වේද. කවුරු හරි පුරුෂයෙක් කලින් කල වරින් වර ගිහිල්ලා මේ ඒ පානට තෙල් දාන්නේ නැද්ද? පානේ වැටිය සකස් කරන්නේ නැද්ද? ඒ නිසා පහන නිවෙන. පාන ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. තෙල් දාන්නේ නැහැ. පාන් වැටිය හොඳට හදන්නේ ඒ නිසා පහන නිවිලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි. මහණෙනි, ඒ නිසා සංයෝජනීය ධර්මයන් වල දෝෂය නැවත නැවත දකලා ජීවත් වෙන කෙනාගේ තෘෂ්ණාව නැති වෙලා යනවා. මේ සංයෝජන ධර්මයන් වල තියෙන දෝෂය ඒකේ තියෙන වැරදි සහගත බව කවුරු හරි කෙනෙක් තේරුම් ගන්නවාද එයාගේ තෘෂ්ණාව නැති වෙලා යනවා. තෘෂ්ණාව නැති නිසා උපාදානයක් නැහැ. උපාදාන නැති නිසා භවයක් නැහැ. භාවේ නැති නිසා ජාතිය නැහැ. ජාතිය නැති නිසා ජරා මරණ ශෝක වැළපුම් දුක්ඛ දෝමනස්ස මේ ශෝකාදී නැති වෙලා මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දුක්ඛ නිරෝධය කියලා. එතකොට පින්වත්නි මේ ဒုတိ ය සංයෝජන සූත්‍රයේ පැහැදිලි කරනවා මේ සංයෝජන ධර්ම කියලා. මොනවද පින්වත්නි මේ සංයෝජන ධර්ම කියලා කියන්නේ? යම් තැනක මේ පංචස්කන්ධයක් පහළ වුණා නම් සත්වේ කුපන්නනම් එතන දුක්ඛ රාශියේව දුක් ගොඩක් පහළ වෙනවා මේ ආදී අනන්ත අප්‍රමාණ සසර දුකේ සත්වයන් බැඳ තබන්නේ ඒ බැඳ තබන බැමි වලට කියනවා සංයෝජන කියලා සංයෝජන ධර්ම පින්වත්නි 10ක් තිබෙනවා ඒවා දස සංයෝජන ධර්ම නමින් හඳුන්වලා දෙන්න පුළුවන්කම තිබෙනවා. මොනවද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සංයෝජන ධර්ම? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා මේ කරුණු 10 ධර්මයේ හඳුන්වා තිබෙන්නේ සංයෝජන ධර්ම 10ක් වශයෙන්. දස සංයෝජන ධර්ම. අපි බලමු මේ සංයෝජන ධර්ම මේ සසරෙහි අපිව බැඳ තබන ආකාරය කොයි වගේද කියලා. පළවෙනි කාරණාව තමයි පින්වත්නි සක්කාය දිට්ඨිය. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආර්ය ධර්මයේ නොදන්නා බව. සාමාන්‍ය පුජ්‍යලය මේ රූපය ආත්මයේ හැටියටයි සලකන්නේ. ඒ අපි බොහෝ දෙනෙක් සලකන්නේ මේ රූපේ තමයි ආත්මය. යම් රූපයක් තියෙනවා නම් ඒ අපි හැම කෙනෙක්ම සලකන්නේ ඒ මමයි. ඒ වගේම මම යම් කිසි කෙනෙක් නම් ඒක රූපයයි කියලා සලකන. ඒ අනුව රූපයේද සමාද එකක් කරලා අල්ලගන්න. මෙන්න මේ විදිහට සාමාන්‍ය පුහුදුන් පුජ්‍යලයා රූපය ආත්මේ වශයෙන් දකිනවා. ඒ විතරක් නෙමෙයි. වේදනා, සංඥා, සංඛාර විඥාන කියන මේ හතරත් ආත්ම වශයෙන් ගන්න. මේ විදිහට දෘෂ්ටි ගැනීම සක්කාය දිට්ඨිය. ඇහැට පෙනෙන්නට තියෙන පංචස්කන්ධය සහිත මේ කය කෙරෙහි ආත්මේ පවතිනවා කියලා හෝ මමයේ මාගේ කියලා හෝ සැලකීම. එහෙම නැත්නම් ඒ වැරදි හැඟීම සක්කාය දිට්ඨිය කියලා හඳුන්වනවා. මේ සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය නිසා අනෙක් යම්තාක් වැරදි දෘෂ්ටියක් නම් ඒ සියල්ලම පහළ වෙන බව ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ ආත්මේ මමයි කියලා අල්ලගත්තට පස්සේ අනිත් මිත්‍යා දෘෂ්ටික අදහස් සියල්ලම ඇති වෙනවා. සක්කාය දිට්ඨිය නැති තැන ඒ කිසිදු වැරදි දෘෂ්ටියක් පහළ වෙන්නේ නැහැ පිළිතුර. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ කාරණා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මමේ මාගේ කියන හැඟීම් පිළිබඳව බොහෝ දෙනාගේ අදහස වර්ධනය වෙලා තියෙන කාල පරිච්ඡේදය. මේ නිසා අපි සසර බොහෝ දුක් විඳින්මින් ගමන් කරන බවයි පේන්නේ. විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධාදී අටතන්හි පවත්නා සැකේ ප්‍රතිකාර කරන්න බැරි නිසා විචිකිච්ඡා කියලා සඳහන් කරනවා. ප්‍රතිකාරයක් කරන්න බැරි වෙන්නේ විචිකිච්ඡාවට. මොනවද මේ අපි සැක කරන්නේ? බුදුරජාණන් වහන්සේ සර්වඥද නැද්ද? බුද්ධ රත්නයේ කෙරෙහි සැක පහල කරනවා. ඊළඟට ධර්මයේ නමින් ගැනෙන සතර මඟ, සතර ඵල, නිවන මේ ලෞතුරා ධහම ගැන ඒ වගේම පර්‍යාප්ති සංඛ්‍යාත මේ ත්‍රිපිටක බුද්ධ වචනේ කෙරෙහි අපි සැක කරනවා. ඒ වගේම අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝරත්නයේ කෙරෙහි සැක කිරීම. ඊළඟට আদি සීල ශික්ෂා, আদি චිත්ත ශික්ෂා, আদি පඤ්ඤා ශික්ෂා කියන මේ තුන් වැදෑරුම් ශික්ෂා පිළිබඳව සැක කරනවා. සත්වයන්ගේ අතීතය ගැන සැක කරනවා. සත්වයන්ගේ අනාගතය ගැන සැක කරනවා. මේ අතීතය අනාගතය කියන දෙකම ගැන සැක කරනවා. පාටිසම්පා ධර්මයේ ගැන සැක කරනවා. පින්වත්නි මේ විචිකිච්ඡාම ඊ타මාත්ම අවරදායක දෙයක්. විචිකිච්ඡා සහගත පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කිසිදු යහපතක් සලසා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක දුරු කරගන්න ඕන කරන කාරණාව. ඒ සඳහා මොකද කරන්න ඕන? ධර්ම ධරත්වය ඇති කරගන්න ඕන. තුනුරුවන් පිළිබඳව හොඳට ප්‍රශ්න විචාරලා යම් ගැටලුවක් තියෙනවා නම් දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විනේහි ප්‍රගුණත්වයක් ඇති කරගන්න ඕන. ඒ වගේම ශ්‍රද්ධාව හොඳට වර්ධනය කරගන්න ඕන. ඒ වගේම ශ්‍රද්ධාධික අර වක්කලී හාමුදුරුවාගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන ක්‍රියා කළා ඒ වක්කලී හාමුදුරුවෝ. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම සතර ඉරියව්වෙහිම ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, සැතපේ ඉන්නකොට තුනුරුවන් ගුණ ඇසුරු කළ ධර්ම කතාවන්හිම යුක්ත වෙන්න ඕනේ. ඒ වෙලාවල්වලදී කතා කරන්න ඕනේ මේ තුනුරු අංගිගුණ. අනුන් කියන ඒ විදිහේ ඉතා වටිනා ධර්ම කතාවන් අහන්න ඕන. එතකොට පින්වත්නි මේ විචිකිච්ඡාව දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේවා මේ විචිකිච්ඡාව දුරු කරගන්න උපකාර වෙනවා. එහෙම නැත්නම් අපිට මේ සාසරේ බොහෝ කාලයක් මේ තත්ත්වේ නිසා දුක් විඳින්මින් සසර ගමන් කරන්න සිද්ධ වෙනවා. මොනවද මේ සීලබ්බත පරාමාස කියලා සඳහන් කළේ? මේ සම්බුද්ධ ශාසනයෙන් පිටත වෙනත් මහාන බමුණන් සඳහන් කරලා තිබෙන විවිධ දුෂ්කර ඔය ගෝවෘත වැනි වෘතයන් ඒ වගේම මේ කෙලෙස් නැති කරන්න නිර්වාණය ලබා ගන්න විශ්වාස කරගෙන අනුගමනය කරපු විදි තියෙනවා සීල ක්‍රම තියෙනවා දැන් ගවයේ ස්වභාවය අනුගමනය කරනවා. ගවයෙකු ඉරියව් පවත්වන විදිහට සෑම ඉරියක්ම ඉරියව්වක්ම පවත්වමින් වාසය කරනවා. ඒක ගෝ සීලයේ පිහිටලා සීලය ආරක්ෂා කරමින් වාසය කරනවා. ඒ විදිහට විවිධ දුෂ්කර අවස්ථාවන් වලට පත් වෙමින් අර තමන් ආරක්ෂා කරගෙන යන දුෂ්කර වෘතය අතාරින් නැතුව දිගටම පවත්වාගෙන යනවා. මේවා ව්‍රත කියලායි හඳුන්වන්නේ. ওই විදිහට ආජ සීල, ඒ වගේම අජ ව්‍රත, කුක්කුර සීල, කුක්කුර ව්‍රත ආදි වශයෙන් බොහෝම දුෂ්කර අත්තකිලමතාන් යෝග වශයෙන් මේ ශාරීරික දුක් දීම් පිණිස යම් පිළිවෙතක් තියෙනවා නම් ඒවා අනුගමනය කරනවා. ඒ වගේම එදා හිටපු අය පංචතාපයෙන් මේ ශාරීරිය තැවුවා. ගිනිගොඩ වල හතරක් ගහගෙන හොඳට ඉර පායලා තියෙන වෙලාවේ ඒ මැද්දට වෙලා මේවා මේ තමන්ගේ කෙලෙස් තවන්න මහන්සි ගත්තා. ඉතින් මේ දුෂ්කර ක්‍රියා සියල්ලම සීලබ්බත පරාමාස කොටසට ඇතුළත් වෙනවා. මේවෙන් තමන්ගේ පිරිසිදුකම බලාපොරොත්තුෙන් අනුගමනය කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ දුක් සහගතයි ඒ වගේම අනිත්‍යයි. කිසිම වැඩක් මේකෙන් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. අපේ උදවියක් ඉන්නවා පින්නතුනි. මේ නිර්වාණාභෝධේ සලසා ගන්නට ඕනයි කියලා මේ සංයෝජන ධර්මී අනුගමනය කරමින් බොහෝම දුෂ්කරව දුකසේ කාලය ගත කරලා තමන්ගේ ජීවිතය අවසන් කරනවා. ඊළඟ කාරණාව තමයි කාමරාගය. මේ පංචකාමයන්හි තියෙන ඇල්ම ඒකට කියනවා කාම රාගය කියලා. මේක වස්තුකාම, ක්ලේශකාම කියලා කොටස් දෙකකට ගන්නවා. මොනවද මේ වස්තුකාම කියලා කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා පිළිබඳව අවධානය යොමු කරලා ක්‍රියා කරනවා. තමන්ගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේවෙන් මේ විදිහට පංචකාම වස්තුන් පිළිබඳව අවධානය යොමු කරලා ක්‍රියා කරනවා. ක්ලේශකාම කියලා කියන්නේ මේවා පිළිබඳව කල්පනා කරමින් මේ රූපාදිය ගැන නිතර නිතර මෙනෙහි කරමින් ඒවැ හිත අලෝගෙන පසින්දුරන් පිනවීමේ විඳීමේ ආසාව මේ කාමරාගයේ පින්වත්නි ණයක් ගත්තා වගේ කියලයි අටුවාවේ සඳහන් වෙලා තියෙන්නේ ණයක් ගත්ත කෙනෙකුට ධන හිමිය ඇවිල්ලා කියන ලබන මොන විදිහ අප්‍රිය අමනාප වචනයක් වුණත් ඒ වගේම කරන හැම පීඩනයක්ම ඉවසන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යම්ස කෙනෙක් කාම වශයෙන් බැඳී සිටින කාලය තුලදී ඒ Tamanට රස විඳින්න තියෙන බලවත් ආශාව නිසා ඔහු විසින් කරනු ලබන කවර තරා කිරමේ අවමානයක් වුණත් ඉවසන්න සිද්ධ වෙනවා. කාමරාගයේ අටුවාවේ සඳහන් වෙන්නේ ණයක් ගත්තව. ණය ගත්ත කෙනාට විවිධ දුෂ්කරතාවයන් වලට පත් වෙන්න සිද්ධ වෙනවා ඒක ගෙවා ගන්න බැරි වුණාම. මේ தත්වයක් ඒ වගේ පින්නතුන. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපිට මේ කාමරාගය කොහොමද ඇති වෙන්නේ කියන ආකාරය. මේ කාමරාගය ඇති වෙන්නේ මේ පිළිබඳව නිතර අපි අපේ අවධානය යොමු කරමින් ක්‍රියා කරන නිසා. මේ පස්කම් සුවේ නිසා සංසාර නොයේ දුක් ගෙනත් දෙනවා පින්වතුනි අපිට. ඒ නිසා මේකට බිය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පංචකාම සම්පත්තිය කෙරෙහි බිය වීම අවශ්‍යමයි. මේක බුදුහාඳුරුව පැහැදිලි කරන්නේ හරියට සුනකේකුට ලැබිච්ච ඇට කැබැල්ලක් වගේ. නිරර්ථක ව්‍යායාමය. ඒ සතාට ඒකේ රසයක් දැනෙන්නේ නැහැ පින්නතුනි. ඒ වගේම සිහිනයකට දෙවෙනි නොවන ආස්වාදයක්. ඒ වගේම හරියට පිරිවටයක් වගේ తాවකාලිකයිලු මේ අපි විඳින පංචකාම සම්පත්තිය. ඒ වගේම සර්ප හිසක් වගේ බියකරුණු. ඒ නිසා හැම ලෙසකින්ම අන්තරාය කර තත්වයන් තමයි අපිට ඇති කරන්නේ. මේ සාමාන්‍ය සත්වයන් කම්සුව විඳිමින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඇසෙන් කොයි තරම් ලක්ෂණ රූප බැලුවත් ඔය රූප දුටුව ඇතයි කියලා සෑහීමකට පත්වෙන්නේ නැහැ පින්නත. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේවා ගැන කල්පනා කරලා මේවෙන් ටික ටික අයින් වෙන්න මහන්සි ගැනීම අප කළ යුතු පවතින. ඒ වගේම පටිඝ සංයෝජනේ කියලා කියන්නේ කුමක්ද? මේ කාරණාව නිසාත් අපිට සසරේ බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. අහවලා පෙර Tamanට අයහපතක් කළා. දැනුත් අයහපතක් කරනවා. ඉදිරියටත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මට ප්‍රියමනාප හිතවත් කෙනාටත් අනර්ථයක් කළා. දැනුත් එයාට අනර්ථයක් කරනවා. ඒ වගේම මතුවටත් එහෙම දෙයක් සිදු කරයි. ඒ වගේම මගේ සතුරා පෙරත් මට මේ විදිහට කටයුතු කර. දැනත් දැනුත් මේ විදිහට කටයුතු කරගෙන යනවා. ඉදිරියටත් මෙහෙම කරන්න පුළුවන් කියලා මේ නව ආකාරයට අස්ථාන බියක් ඇති කරගෙන කෝපය ඇති කරගන්නවා. මේ ආකාරයේ තමන්ගේ හිතේ පහළ වෙන ක්‍රෝධය හඳුන්වන්නේ පටිඝ සංයෝජනී කියලා. සමහර තැන්වල මේ පටිඝය හඳුන්වන්නේ පින්වත්නි ව්‍යාපාද සංයෝජනී කියලා. මේ ක්‍රෝධය ක්‍රෝධශීලී කුජලයා සතුරෙකු තමන්ට අවඩක් කරනවා වගේ අවඩක් සලසනවා. තමන්ගේ සිතෙහි ක්‍රෝධය පහළ වීමෙන් ශරීරේ සහ මූණේ හැඩරුව වෙනස් වෙලා අවලක්ෂණ වෙනවා. හොඳ නම නරක වෙලා යනවා. අපකීර්තිය පැතිරෙනවා. හිතේ සැනසෙල්ල නැති වෙනවා. ධනහානි ඇති වෙනවා. ඇසුරු කරන්නා වූ මිතුරන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට Tamanට මහ අවඩ සලසන අතර මේ ක්‍රෝධශීලී පුජ්‍යලයන් නිසා අපේ ජන සමාජයට බරපතල හානි සිද්ධ වෙනවා පින්නතුනි. කේන්ති ගියේ පුජ්‍යලයාට හොඳ නරක තේරෙන්නේ දහම නොදහම කුමක්ද කියලා තේරෙන්නේ නැහැ. නීති අනීතිය පැහැදිලි නැහැ. සිහිය බුද්ධිය නුවණ ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. ඒ නිසා ක්‍රෝධය අනර්ථයට මඟ පාදන. අපේ දරුවොත් මේක බොහෝම හොඳට කල්පනාවට ගන්න ඕන. මේක නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ මෛත්‍රී හිත දියුණු කිරීමෙන්. ඒ නිසා පටිගේ දුර වෙනවා මේ මෛත්‍රිය පුරුදු පුහුණු කරනකොට. පාටිගය, ක්‍රෝධය දියුණු වුණාම ඒක ව්‍යාපාදී වශයෙන් සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරන්නේ රූප රාගය. මොකක්ද පින්නතුනේ මේ රූප රාගය කියලා කියන්නේ? රූප භවයන් කෙරෙහි පවත්න ඇල්ම. දැන් අපි දන්නවා ඔය ධම්සත් පැවතුම් සූත්‍රයේම කියවාගෙන යනකොට බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, ඒ වගේම ආභස්සරේ කියන මේ ဒုတိ ය ධාන භූමිය. ඒ වගේම පරිත්‍ය සුභය, අප්‍රමාණ සුභය, සුභ කින්නකේ කියන ත්‍රිතිය ධාන භූමිය. ඒ වගේම වේහප්ඵලය, අසඤ්ඤ සත්‍ය, ඒ වගේම මේ දෙක, ඒ වගේම අවිහ අතප්ප, සුදස්ස සුදස්සී, අකනිට්ඨක කියන පංච සුද්ධාවාස භූමි. මේ චතුත් අධ්‍යාන භූමියද රූප භවයටයි ගැනීම. ඉතින් මේවා ගැන කල්පනා කරමින් ඇල්ම. ඒකට කියනවා රූප රාගය කියලා. අරූප රාගය කියලා කියන්නේ අරූප භවයන් කෙරෙහි පවත්නා ඡන්ද රාගය. ඒ පිළිබඳව තියෙන කැමැත්ත. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින් සංඥායතනෙ, නේව සංඥානා සංඥායතනෙ කියන මේ භූමි හතර පිළිබඳව අපේ අවධානය යොමු කරලා ක්‍රියා කර. මේකත් පින්වත්නි සංයෝජන ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙන්නේ. ඊළං කාරණාව තමයි මානෙ. මානේ නම් මම උසස් හිතේ ඇතිවන ආඩම්බරේ උඩඟුකම උමතු වෙච්ච කෙනෙකුට සිරිත් පිරිත් පිළිබඳ හැඟීමක් නැහැ. ඒ වගේම මානෙන් ආඩම්බර වුණ කෙනාට කළ යුතු නොකළ යුතු දේ ගැන සැලකීමක් නැහැ. ඒ නිසා මානය උම්මාදෝ විය දත්තබ්බෝ හරියට පිස්සු වගේ කියලා සඳහන් කරලා තියෙනවා. මේකෙත් ප්‍රභේද කීපයක් ධර්මයේ විස්තර කරනවා. සේයමාන, ආදිසමාන, හීනමාන කියලා. මොකද මේ සේයමාන කියලා කියන්නේ පින්නතුනේ. තමන්ගේ ජාතිය හැඩරුව නිසා, ධනෙ නිසා, පිරිවර නිසා, තනතුර නිසා මම තමයි උසස් කෙනා කියලා කල්පනා කිරීම. ඒක සෙය්‍යමාන. සදිසමාන කියලා කියන්නේ අර මුලින් කියපු කරුණු සම්පත් මටත් තියෙනවා. එයා අතරයි මා අතරයි වෙනසක් නැහැ. ඒ නිසා සමානයි සදිසමාන. ඊළඟට හීනමාන කියලා කියන්නේ යම්ස කෙනෙක් කල්පනා කරනවා අර පෙර කියපු මේ ජාතිය හැඩරුව ධනය පිරිවර තනතුරු නිසා ඒවා අහවලාට වැඩි මම පහලෙන් ඉන්නේ. ඒ ගැන කල්පනා කරලා පිළිකුල ඇති කරගෙන කල්පනා කර කර ඉන්නේ. ඉතින් ওই විදිහට බුදුහාමුදුරුවෝ තවත් පැහැදිලි කරලා දෙනවා. මේ වෙලාව නෙවෙයි නව ආකාරයකට මේ මානිය ධර්මයේ විස්තර වෙලා තියෙනවා. මේ මානය දෙලව පිරිහීමට හේතු වෙනවා. මෙලවත් පරලොවක් පිරිහීමට හේතු වෙනවා. බොහෝ දෙනා මානෙ පහල කරගන්න හේතුවක් වශයෙන් ගන්න ඔය කුලවත්කම් ආදී දේවල් පෙර කරන අද අකුසල කර්ම විපාක හේතු කොටගෙන ලැබිච්ච බව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඇත්තෝ මෙලවදී මේ අකුසල විපාක වලින් අත්මිදෙන්න කල්පනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේක අයින් කරගන්න ඕන කරන කාරණාවක් හැටියටයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මානය අපි තුලින් අයින් කරගන්න ඕන කරන සංයෝජන ධර්ම. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය පින්වත්නි වංගීස කියලා හාමුදුරු කෙනෙක් වැඩ හිටියා. ඒ වංගීස හාමුදුරුවන්ට මාන්නේ පහළ වුණා. තමන් වහන්සේ බහුශ්‍රුතේ කියලා මතක් වුණා. එතකොට උන්වහන්සේ තමන්ටම අවවාද කරගන්නවා. මානං පජගස්සෝ ගෝතම මාන පතංච චහස්සු අසේසං මාන පතස්මින් පමජ්ජිතෝ විප්පටිසාරිවා චිරරත්තං පැහැදිලි කරලා දෙනවා ගෞතම මානේ අතහරින් මානේ උපදින කරුණුද අමතක කරන්න මානේ උපදින කරුණ සිහි කරමින් විසූ නිසා මේ සසර බොහෝ කාලයක් පසුතැවිලි වෙන්න හේතු වුණා. මේ විදිහට නුවණින් කලකපෝ උන්වහන්සේ මානෙ දුරු කරගෙන රහත් භාවයට පත් වෙනවා. ඒ නිසා මේ මානය අපිව මේ සසරේ දීර්ඝ කාලයක් නැරමින් උපදිමින් ගමන් කරවන්න හේතු වන කාරණාව. ඒ ගැනත් අපේ සැලකිල්ලට ගන්න ඕනේ. උද්දච්ච සංයෝජනය. උද්දච්චය කියලා කියන්නේ පින්නතුනේ මේ හිතේ තියෙන නොසන්සුන්කම්. උද්දච්චය නිසා හිත සංසුන් කරගන්න බැරි වෙනවා. හරියට අලු ගොඩක් ඇවිස්සුනා වගේ. හිත නොසන්සුන් වෙනවා. මේ උද්දච්චය පැහැදිලි කරන තැන සඳහන් වෙනවා. මේක නැති කරගන්න නම් ධර්මයේ පිළිබඳ හොඳ බහුශ්‍රත භාවයක් ඇති කරගන්න ඕන. උදේ හවස ධර්ම ශ්‍රවණය කරලා, දහම් පොතපත කියවලා, ධර්ම ඥානය ඇති කරගන්න මහන්සි ගන්න ඕන. ඒ වගේම කැප අකැප දේ පිළිබඳව සැක තිබෙන තැන් හොඳට විචාර විචාරලා දැනගන්න ඕන. සොයලා බලලා දැන කියා ගන්න ඕන පින්නතුනි. ඒ වගේම විනය පිටකයේ විශේෂ දක්ෂතාවයක් ඇති කර ගන්න ඕන. අපේ මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ විනය ශික්ෂා පිළිබඳව අපි හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ වගේම ඥාන වෘද්ධ මහ තෙරුන් වහන්සේලා ආශ්‍රය කරන්න ඕන. උන්වහන්සේලා මේ ධර්මයේ ගැන දන්නෝ එවැනි උතුමෝ වැඩ ඉන්නවා. එවැනි ආශ්‍රය කරලා මේ ධර්ම ඥානය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕන. උද්දච්චේ ප්‍රහීන කරපු උපාලි මහතෙරුන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. ඒ වගේම උද්දච්චේ පිළිබඳ ආදීනව කතා කිරීම. ඒවා අහන්න අවස්ථාව සලසා ගැනීම මේ తත්වය ඇති නොවීමට හේතුවක් වෙනවා. ඒ නිසා අපි මේ ධර්ම කාරණා පිළිබඳව අපේ අවධානය යොමු කරනවා නම් ඉතාම වැදගත් වෙනවා. සමාජයේ දිහා බැලුවාම මේ කරුණු පිළිබඳව අවධානය නැති නිසා බොහෝ දෙනාගේ හිත නොසන්සුන් භාවයටපත් වෙනවා. හොඳ උදාහරණයක් ඉදිරිපත් වුණා මේ අලුගොඩ ඇවිස්සුනහම එහි ස්වභාවය කොයි වගේද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ වගේලු පින්නතුනි මේ හිත සංසුන් කරගන්න බැරි වුණාම අපේ හිතෙන් අපි හිතලා කරන දේවල් නිසා සමහරලාට බොහෝ විට දුක් වෙන්න පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ தත්ත්වේ නිසා අපිට මේ සසරේ දීර්ඝ කාලයක් මැරෙමින් ඉපදෙමින් ගමන් කරන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව හැටියට මේ සංයෝජන ධර්ම වල අවසාන කාරණාව සඳහන් කරන්නේ අවිජ්ජා සංයෝජන. මේ අවිජ්ජා සංයෝජනයේ හැටියට පැහැදිලි කරන්නේ පින්නතුනේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම දුක්ඛ සත්‍ය නොදැනීම සමුදය සත්‍ය නොදැනීම නිරෝධ සත්‍ය නොදැනීම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නොදැනීම ඒ වගේම මේ පංචස්කන්ධය පිළිබඳව මන අවබෝධයක් වැටහීමක් නොමැතිකම අපිට මේ පංචස්කන්ධය පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා නම් අපේ ජීවිත බොහෝම හොඳට සරල වෙනවා දැහැමි වෙනවා අපි ධාර්මිකව අපේ ජීවිත පවත්වාගෙන යනවා. ඒ විතරක් නෙමේ පින්නතුනි පටිසම්පාදේ නොදැනීම. මේ කාරණා ගැන නොදැනීම අවබෝධයක් නැතිකම අවිජ්ජා වශයෙන් සඳහන් කරනවා. යමක යථා තත්ත්වයේ වැසී යාම අවිද්‍යාවේ ස්වභාවයයි. බොහෝ වෙලාවට අපි කතා බහ කරනකොට යම් වැඩ කියදෙනකොට මේ නියම ස්වභාවය පැහැදිලි කරනවා බොහොම අඩුයි. ඒක පැත්තකින් තියලා තමයි අපේ කටයුතු කරගෙන යන්නේ. මේ යථා තත්වයේ වැසී යාම වහණේක අවිද්‍යාවයි. මේ ලෝකයේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ, පංචස්කන්ධය පිළිබඳ, පටිසමුපාදයේ පිළිබඳව අපි බොහොම හොඳට දැනගන්න ඕනේ. ඒ දැනගත්තාම තමයි මේ අවබෝධයේ ධර්මඥානෙ අපිට සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා පින්නතුනේ මේ ဒုတိ ය සංයෝජන සූත්‍රයේදී මෙන්න මේ විදිහට මේ සංයෝජන ධර්මයන් පිළිබඳව අවධානයේ යුක්තව ක්‍රියා කරන නිසා අර තෙල් පාන වගේ අපේ ජීවිතයක් දිගටම පැවැත්වගෙන යනවා. මේ සංයෝජන ධර්ම මම මේ සඳහන් කරපු කරුණු 10 හරියට අර තෙල් දාලා පහන් වැටිය හොඳට සකස් කරනවා වගේ. මේ ජීවිතයේ දිගටම පැවැත්වගෙන යනවා. ඒ නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදාන හටගන්නවා. උපාදාන නිසා භවය ඇති වෙනවා. භවය නිසා ජාති, ජාති නිසා ජරා, මරණ, ශෝක, පරිදේව මේ தත්වයන් වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන කවුරු හරි කෙනෙක් මෙන්න මේ සංයෝජන ධර්මයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නවා නම් ඒ ලබාගත් අවබෝධයෙන් යුක්තව තමන්ගේ ජීවිතයේ පවත්වගෙන යනවා නම් ඒ පුජ්‍යලයාට මේ තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ කිය. ඒකට අපි මේ තණ්හාව ගැන කතා කරනවා. ආසාව ගැන කතා කරනවා. මේ තණ්හාව නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංයෝජන ධර්මයන් ආස්වාදේ නැවත නැවත දකින්නවද? වෙහෙදෙනවද? ඔහුගේ තෘෂ්ණාව වැඩි වෙනවා. එතකොට මා සඳහන් කළා මේ සංයෝජන ධර්ම. මේ සංයෝජන ධර්ම ගැන අපේ අවධානය යොමු වෙන්න යොමු වෙන්න. මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. මේ කාරණා පිළිබඳව මම සරලව බොහෝම කෙටියෙන් විස්තරයක් ඉදිරිපත් කළා. ඒවා ගැන අපි අවධානයෙන් යුක්තව ඒවැයි යෙදিলা ඉන්න නිසා තමයි මේ අපිට තෘෂ්ණාව ඇති වෙන්නේ පිණිස. තෘෂ්ණාව නිසා තමයි උපාදාන ඇති වෙන්නේ. මමයි, මාගේ, මටය, අපිටය, අපේ කියන හැඟීම. මේ නිසා බලවත් ඇල්මක් අපි තුල ඇතිගෙන ඇති කරගෙන තියෙනවා. හැම දෙයක්ම ඒක රාශී කරගෙන, ගොඩ ගහගෙන, අල්ලාගෙන සිටිනවා පින්නතුන්. මේ තෘෂ්ණාව නිසා. ඒ වගේම උපාදාන తත්වය නිසා අපේ ජීවිතේ මරණයෙන් කෙලවර වුණාට පස්සේ තවත් භවයකට ගමන් කරනවා. ඒ නිසා අපි මේ විදිහට ආත්ම භාවයක් ලබලා උප්පත් කියලා. ඒ උත්පත්ති ලැබපු දවස් ඉඳලා අපි මොකද කරන්නේ පින්නතුනි? අපිට මොකද වෙන්නේ? ටික ටික ටික ටික අපේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ජරාවටපත් වෙනවා කියලා. අපි හැම කෙනෙකුටම තිබුණා බොහොම බිලිඳු දහර ළමා කාලයක් තිබුණා පින්නතුනි. දැන් කෝ කියලා බලන්න මේ ධර්ම ශ්‍රවණය කරන ගමම්ම මට ළමා කාලේ තරුණ කාලේ තියෙනවද? එහෙම ක්‍රමක්‍රමයෙන් ජරාවට ගමන් කරනවා මේ ශරීරය. ඊළඟට පින්නතුනි ජරාවටපත් වෙලා එක්තැන් වෙනවා. ඊළඟට මරණය. මරණය කොයි වෙලාවෙ හරි අපේ ජීවිතේ කරා ලං වෙනවා. අපි කල්පනා කරනවා දැම්ම මැරෙන එකක් නැහැ කියලා. නමුත් පින්වත්නි කොයි වෙලාවෙ හරි මේ මරණය අපි කරා එනවා. උපන් සත්වයාට මරණය කොයි වෙලාවෙ හරි නියතයි පින්නතුනි. ඊළඟට පින්නතනි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලදී නොඑක ආකාරයෙන් ශෝකය කරමින් අපේ ජීවිතේ පවත්වාගෙන යනවා. ඒ වගේම වැළපීම් මේවා නෑනි මේවා තිබුණා නම් හොඳයිනි. නොඑක ආකාරයෙන් අපි වැළපෙනවා පින්නතුනි. බැලු බැලු හැම පැත්තකම පේන්නේ මේ වැළපීම. ඒ ස්වභාවයේ ඇති වුනේ මේ තෘෂ්ණාව නිසා. මේ සංයෝජන ධර්මයන් කෙරෙහි අපි අවධානය යොමු කරලා ක්‍රියා කරපු නිසායි පින්නතුනි. ඒ වගේම දුක් දුම්නස් ස්වභාවය බලාගත් වාසේ බලාගෙන ඉන්නවා. කූල් වෙනවා, ලත වෙනවා. මේ ඔක්කොම මේ උත්පත්ති ලැබපු නිසා. මේ ජීවිතේ ගතිවේගින යන ආකාරය ගැන මෙහෙම බණ අහගෙන යන ගමන් කල්පනා කරලා බලන්න. මේ විදිහට මේ ගත වෙන විදිහේ තත්වයක් අපිට ඇති වුණේ ඇයි? මේ සංයෝජන ධර්මයන් කෙරෙහි ආස්වාදය ඇති කරගෙන ඒවා පිළිබඳවම අවධානය යොමු කරමින් ඒ ගැනම උනන්දුවෙන්ම ක්‍රියා කරපු නිසා තෘෂ්ණාව ඇති වුණා. ඒ තෘෂ්ණාව නිසා ආසාව නිසා මගේ කියන හැඟීම නිසා මේ විදිහට අල්ලගත්තා. දාලා යන්න පුළුවන් කමක් නැහැ. මේ භවයේ නිසා අපිට මේ විදිහට නොඑක් විදිහේ දුක් විඳින්න සිද්ධ වුණා. ඉතින් මේවා ගැන අපි බොහෝම හොඳට කල්පනාවට ගන්න ඕන. අද මේ ධර්ම දේශනාවේදී මා මේ දායක පින්නතුන්ට මේ මැදිරියේ දැස් වෙලා ඉන්න හැම දිනාටම ඒ වගේ මේ ගුවන් විදුලියේ ළඟ ලං වෙලා මේ දේශනාව ශ්‍රවණය කරන හැම දිනාගේම අවධානය යොමු කළේ සංයුත්ත නිකායේ අභිසමයේ සංයුත්තේ සඳහන් වුණ දුක්ඛ වග්ගයේ හතරවෙනි සූත්‍රය ဒုတိ ය සංයෝජන සූත්‍රය පිළිබඳවයි. මේ සංයෝජන ධර්ම මොනවද කියන එක මා කෙටියෙන් පැහැදිලි කළා. මේ සංයෝජන ධර්මයන් කෙරෙහි අවධානය යොමු කිරීම හරියට තෙල් පානක් දැල්වෙනා වගේ. කවුරු හරි කෙනෙක් වරින් වර ගිහිල්ලා තෙල් වක් කරමින් පහන් වැටියේ සකස් කරමින් පහන නිවෙන්න නොදී ආරක්ෂා කරනවා. ඒ වාගේ මේ සංයෝජන ධර්මයන් කෙරෙහි අවධානය යොමු කරන්න යොමු කරන්න අපේ තෘෂ්ණා වර්ධනය වෙනවා. තෘෂ්ණා වැඩෙන නිසා ඔන්න ඊළඟට මගේ කියලා අල්ලගන්න අපිට ඒ කියලා වෙන් කරගන්නවා. නොයේ ගැටලු ඇති කරගන්නවා. ඊළඟට මරණයටපත් භවයක ගිහින් උපදිනවා. ඊළඟට උප්පත්ති ලැබලා මේ මානුෂ ලෝකේ උපන් අපිට විවිධාකාරයේ දුෂ්කරතාවයන් වලට මුහුණ පාන් සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව සැලකිල්ලට අරගෙන අපේ ජීවිත ධර්මානුකූලව ගත කරගෙන මෙලව ජීවිතයක් සැපවත් කරගෙන පරලෝ ජීවිතයක් සැපවත් කරගෙන දෙලව ජීවිතයේ ජය ගැනීමෙන් ලබන උතුම් නිර්වාණාභෝධයේ පිණිස ඔබට මේ ධර්ම කරුණු හේතු වාසනා වේවා කියලා මා ආශිර්වාද කරන්ට කැමතියි ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම් ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබන ලද්දා වූ කුසල් බලෙන් හැම දිනාටම උතුම් නිවන් සුව පිණසම හේතු වේවායිතා පින් අනුමෝදන් විය යුතුයි එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ